සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොකදං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 කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං අයමේව අරියෝ අස්තංගිකෝ මග්ගෝ සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධීති සද්ධාවන්ත සිංහතුනි ගිය සතියේ ආරම්භ කරපු ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දිනය මුලදීත් මතක් කර පරිදි අපේ මේ දේශනා මාලාව කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය සමාගයේ නිවස තුලදී ඒ වගේම සාමාන්‍ය දැහැමි ජීවිතයක් ගත කරන කාලය තුලදී වඩන්ඩ ඉගෙන ගැනීම. ඒකට සුදුසු අවශ්‍ය කරන දහම් දැනුම ලබා දීම තමයි මේ දේශනා මාලාවේ අභිලාෂය. මේ වෙනුවෙන් ගිය සතියේදී මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා අපි ඒ නම් කරන්න දන්නවා ඒ නම් කරොත් දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියලා කවුරුත් දන්න වචන 8ක් මේ අංග 8 අපි තුල හැම මොහොතකම තියෙනවා කියලා ගිය සතියේ මතක් කරලා දුන්නා ඒකම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ආංගාත අපි තුල නිත්‍ය වශයෙන් තියනවා නෙවෙයි මේ ආංගාට අපිට ඇහැට කනට නාසයට දිවට කයට මේ කියන ඉන්ද්‍රියන් පද්ධතියට ආරමුණක් එනවා කියනකොට ඇති වෙලා නැති වෙන එක. එහෙමනම් ඒ කියන එකේ තේරුම අපිට ඇහැට පේනවා මට පේනවා කියන හැඟීමක් වැරදිලා අපිට ඇති වුණත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මට පෙනීම ඇතුළේ තියෙන යාන්ත්‍රණය ඒ පෙනෙන දෙය තුලින් ඇතිවෙච්ච දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන අංග අට කියලා. එතකොට පේන දෙයටත් මේ අංග අට ඇති වෙලා නැති වෙලා යනවා. ඇහෙන දෙයටත් මේ අංග අට ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේම තමන්ගේ කයට දැනෙන දෙයටත් මේ අංගාට ඇති වෙලා නැති වෙලා යනවා දිවෙන් රසයක් දැනනකොටත් මේ අංගාට ඇති වෙලා නැති වෙලා යනවා නාසයට සුවඳක් ගඳක් දැනනකොටත් මේ අංගාට ඇති වෙලා නැති වෙලා යනවා මනසට අරමුණක් එනකොටත් මේ අංගාට ඇති වෙලා නැති වෙලා යනවා එතකොට මේ අංගාට මේ විදිහට ඇති වෙලා නැති වෙලා නිකම්ම යන්නේ මෙතන මහා ගැඹුරු වරද්දා ගැනීමක් අපිට සිදු කරලා ඉඩ දීලා තමයි යන්නේ බුදුහාමුදුරුව පෙන්වන ලොකුම වැරැද්ද තමයි මේවා මේ අංගකට ඇති වුණාම අපි ළඟ ජනිත වෙනවා අදහස් ටිකක් අපි ළඟ ක්‍රියාකාරී වෙනවා අපිට ප්‍රත්‍යක්ෂයක් විදියට තේරෙනවා මට ඇහෙනවා මට පේනවා මට දැනෙනවා මම හිතනවා කියලා. ඒක ඒ ඊට අමතරව අපිට තියෙනවා තව ප්‍රත්‍යක්ෂ ටිකක් ඉබේම ඇති වෙලා මම කතා කරනවා මම වැඩ කරනවා මම වැඩ කරා මට වැඩ කරන්න පුළුවන් ආදී වශයෙන් මෙන්න මෙහෙම මුලාවකට අපිපත් කරනවා කියන ගැඹීර ධර්මයක් බුදුහාමුදුරුවෝ ගැඹුරෙන් දේශනා කරනවා. නමුත් මේ ගැඹීර භාවය මේ කහන ඔබට මේ අහනකොට ඇති කරගන්න දැනගන්න ඉගෙන ගන්න හැකියාවක් තියනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයට මේ අංගාට සම්මා කරගෙන පියවරෙන් පියවර යනවා නම් ඔබටත් මේ ගැඹීර தත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙනවා පිටින් නෙමෙයි ඔබගෙන්නේ. ඔබගෙන්ම මේ ගැඹීර தත්ත්වයේ තේරුම් ගැනීම තමයි බුදුහාඳුරෝ චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා තේරුම් කරලා දෙන්නේ. ලෞකිකත්වයේ ඉක්මවනවා කියලා තේරුම් කරලා දෙන්නේ. ඒ වගේම මේ සංසාරයේ ඉක්මවනවා කියලා තේරුම් කරලා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ಗುಣ ලබා ගන්න මේ අපි බලාපොරොත්තු වෙන නිර්වාණ අවබෝධය සඳහා කල යුතු එකම එක ක්‍රමය එහෙනම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිමයි. මේ තමයි අපේ තේමාව. දැන් ගිය සතිය වෙනකොට අපි පැහැදිලි කරලා දීුණා මේ අංග 8න් අපිට තේරුම් ගාර ගන්න පුළුවන් අංග 3ක් ගැන වාචා කම්මන්ත ආජීව ගැන. ඔබලා දැන් මේ සතිය තුලදී මේ ගැන අහලා නිකන් හරි මතක් කිරීමක් කරා නම් ධර්මයේ අහන ගමන්ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාරණා දෙකක්. සුණාත කියන එක අහනවා කියන එක. දැන් ගිය සතියේ එහෙම ධර්මයක් අපි ඇහුවා. ඊට පස්සේ අපි මේ අහපු දෙය මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් චින්තාමය ඥානයක් ගන්න ඕනේ. මල් ළඟ මේක ක්‍රියාත්මක වෙන තැන් හඳුනා ගන්න ඕනේ. ඒකෙන් සත්‍ය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ප්‍රත්‍යක්ෂ ඥානයකට හරව ගන්න ඕනේ. එතකොට සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් හා ප්‍රත්‍යක්ෂ ඥානයක් කියන තුනකින් තමයි මේ සත්‍ය ධර්මය අපිට තේරෙන්නේ. දැන් එහෙමනම් තමන් ළඟ වාචා කියන දෙයක් තියෙනවා කියන එක බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මේක දැනගන්න ඕනෙත් නෑ අපිට අපිට තේරෙනවා. මට කතා කරහැයි. නමුත් අපි නමුත් අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මේ කතාව ආවේ කොහොමද? අපිට තේරෙන එකම දෙයක් තියෙනවා මට කතා කර හැකි මේ කතාවෙන් මම වැඩ ගන්න ඕනේ කියන අදහසක් තියෙනවා. මේ කතාවෙන් වැඩ ගන්න ගිහිල්ලා අපි කරගෙන තියෙන්නේ මොකද්ද සංසාරයක් හදාගත්තේ. එතකොට නැවත නැවත කතා කරන්න ගිහිල්ලා අපි කරගන්නේ මොකද්ද? මේ සංසාරය හදන එක. මේ සංසාරය හදන්න අපේ කතාවට පුළුවන්. එච්චර කතාව බලගතියි. නමුත් අපිට කතා කරන මොහොතේ හිතෙනවද කවදාවත්? අපිට සංසාරයක් තියෙනවා. සංසාර විමුක්තියක් අපි ලබන්නත් ඕනේ කියලා හිතන්න පුළුවන්. සංසාරයක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. නමුත් අපි කතා කරන කොයිම වචනකදීවත් දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හිතුණාද? කල්පනා වුණාද? මේ සංසාරේ හදන්නේ මේ මං කතා මගේ සංසාරේ හදන එක විදිහක් නේද මේ කතා කරවීම කියන එක හිතෙන්නේ. ඔබ තමයි අවිද්‍යාව. ඒකම තව දෙයක් හිතෙන්නේ. සංසාර විමුක්තියක් ඕන කියලා අපි හිතනවා. සංසාර විමුක්තියකට හානිදී මේ කතාවම කියලා අපිට හිතෙන්නේ. දැන් මෙන්න මෙහෙම අපි අවිද්‍යාවක පැටලෙන. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කතාව නවත්තලා සංසාර විමුක්තියක් ලැබෙනවා කියලා. ඒක නෙවෙයි මේ පැහැදිලි කරන්න යන්නේ. කතාවෙන් සංසාරයක් හැදෙනවා. කතාවෙන් සංසාර විමුක්තිය වැහෙනවා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා කතාවක් නැත්නම් ජීවත් වෙන්න බෑ. සංසාර විමුක්තියක් ලබා ගන්න ඕන නම් කවුරු හරි ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න කතා නොකරත් බෑ. එහෙනම් කතාව තියෙද්දි ජීවත් වෙමින් සංසාර විමුක්තිය ලබන්නේ කොහොමද කියන මෙන්න මේ ගැඹුරු ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ විසඳනවා. ඒකට දෙනවා බුදුහාමුදුරුවෝ ක්‍රමයක් කතා කරන්න අවශ්‍ය දේ. වැඩ කරන්න අවශ්‍ය දේ. ආජීව පවත්වන්න තමන්ගේ ජීවිතයත්මක මේවා කරමින් මෙන්න මේ විදිහට ජීවත් වුණොත් මේ අංග සම්මා කරගෙන ජීවත් වුණොත් ඊගාව අංග සම්මා කරගෙන සංසාර විමුක්තියකට ගියයි. දැන් මේ පින්වතුන්ට එතකොට කතානවත් රතාව නවත්තුවා කියලා කාටවත් සංසාර විමුක්තියක් ලැබෙන්නේ වැඩ නැවැත්තුවා කියලා සංසාර විමුක්තියක් ලැබෙන්නේ අතින් පයින්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ වාචා කම්මන්ත ආජීව ගිය සතියේත් මතක් කරලා දුන්නම රකින්න පුළුවන්. ඒ නිසාවෙන් සංසාරය පවතිනදත් ඒ කියන්නේ සත්‍ය දකින්නකන් ජීවත් වෙන්නත් පුළුවන් වෙන්නේ සත්‍ය දකින්න විදිහේ ක්‍රමවේදයක් බුදුහාමුදුරේ යෝජනා කරනවා. ඒක බොහොම සරලයි. ඔයගොල්ලෝ දැනුම් කරනවා. මෙන්න මේකටයි මේ දේ කරන්න කියලා දැනගත්තාම මේකේ බලය වැඩි වෙනවා. මොකක්ද ඒ ක්‍රමය? පන්සිල් රකිමින් ජීවත් වෙන. දැන් පන්සිල් රකිමින් ජීවත් වෙන්නේ ඇයි අපි? බෞද්ධ විදිහට ජීවත් වෙන්න ඕනේ. ඉතිරි අංග සම්මා කරගන්න. දැන් ඔතන වැරද්දක් අපිට සිදු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුට ඇහෙන්න පුළුවන් දේශනා වලින් වෙන්න පුළුවන් පොත් වලින් වෙන්න පුළුවන් වෙන පුජ්‍යලයන්ගේ වෙන්න පුළුවන් පංචිල් ආරක්ෂා කරගෙන ජීවත් වුණොත් අනිවාර්යෙන් සංසාර විමුක්තියක් කවදා හරි ලැබෙනවා. මෙහෙම බුද්ධ දේශනාවක් නෑ. හැබැයි ඔයගොල්ලෝ පංචිල් ආරක්ෂා කරගෙන ජීවත් වුණොත් හොඳ සංසාරයක් ලැබෙනවා ඒක බුද්ධ දේශනාවක්. හොඳ සංසාරයක් ලැබුණොත් ඔයගොල්ලන්ට වාසියක් තියෙනවා. මොකද්ද වාසිය? ඉතිරි අංග සම්මා කරන්න සුදුසුකමක් වෙනවා. එතකොට පංචශීලය ආරක්ෂා කිරීම පැති දෙකකින් අපිට හිතන්න වෙනවා. ලෝකයේ ඉන්න ඕනම සත්ත්වයෙක්, මිනිස්සෙක් පංචශීලය ආරක්ෂා කරාද එයාට ලැබෙනවා දායාද වශයෙන් හොඳ සංසාරයක්. මේක බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධය නොවන අය ලෝකයේ ඕන තරම් පංචශීල ආරක්ෂා කරනවා. ඒගොල්ලන්ට ලැබෙන දායාදේ මොකද්ද හොඳ සංසාරය. දැන් අපිටත් ලැබෙන්න ඕන දායාදේ ඔච්චරද? බෞද්ධයෝ නා අපිටත් ලැබෙන්න ඕන ඔච්චරද? හොඳ සංසාරයක්ද මේ? නෑ. බෞද්ධයෝ නා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ හොඳ සංසාරයක් විතරක්ම නෙවෙයි. හොඳ සංසාරයක් ලැබෙන එක හොඳයි අපිට. මේක විශ්ි කරන්න මේක එපා කියන්න නෙමෙයි මේ යන්නේ. මේකත් ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ ඔප්පු වෙන්නේ ඒක නෙවෙයිද? දැන් ඔබලාට ඉස්සර පන්සිල් ආරක්ෂා කිරීමෙන් නෙවෙයිද ඔය සංසාරේ මේ විදිහේ බුදුදහමට ඇල්මක් තියෙන මේ ආමිෂය ගැන වර්ණාකමක් දකින විවිධ පින්කම් වලට සහභාගී වෙන විදිහේ හොඳ ජීවිතයක් ලැබුණේ. ඔය අතීතයේ තිබිච්ච ගුණයකින්. වර්තමානයේ නෙවෙයි ඔය. දැන් යමෙක් අපි මිනිස්සු විදිහට කල්පනා කරනවා නම් ඒ අතීතයේ තියෙන ගුණයකින් ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තවදුරටත් පන්තිල් සීමා කිරීමෙන් නිවන් දැකීම කියන ඒ ධර්මයට විරෝධී දැක්ම යටතේ ගෙනියන්න එයා බෞද්ධ කමෙන් පොඩ්ඩක් පහළ බහිනවා. අපිට එහා හිතන්න අපි පංච සීලේ එහෙනම් ආරක්ෂා වෙන්න ඕනේ. ඇයි? අපිට කැමති වෙලාවක ඉතිරි අංග සම්මා කරගන්න. තේරුණා නේද? බුදුහාමුදුරෝ දීලා තියෙන සහතිකයක් ඔය. ඔයගොල්ලෝ පන්සිල් ආරක්ෂා කරන ඕනම වෙලාවකදී ඊගාව අංග පහෙන් ඕන මේ බුදුහාමුදුරු පෙන්වන අනුපිළිවෙලට සම්මා කරන්න සුදුසුකම් ලැබෙනවා. ඒ කියන්නේ හරියට සාමාන්‍ය පෙළ පාස් වෙච්ච ළමයි කුසස් පෙළට යන්න පුළුවන්. ඒතර පන්සිල් නැති කෙනා ඊගාව අංග ටික සම්මා කරන්න පටන් ගත්තට සම්මා වෙන්නේ. ඕක තියෙන අඩුව. දැන් අපිට එහෙනම් පංචිල් ආරක්ෂා කරමින් ඉන්න කාලය තුලදී මේ අංග සම්මා කිරීමේ ඊගාව අංග සම්මා කරන්න ගියොත් වාසුදාගත වෙයි. නැති වුණොත් මොකද වෙන්නේ? ඒකට කල් ගත වෙනවා. නොයි ප්‍රශ්න එනවා. සම්මා වෙන්නේ වෙන දැක්මවල් එනවා. ඒ ඇවිදිල්ල තමයි අපිට විපරීත ධර්මයේ ළඟට එන්නේ. තේරුණානේ? විපරීත ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයක වැරදි අර්ථකථන තියෙන ධර්මයක්. දැන් මේකෙන් ගැලවෙන්නත් අපිට හොඳම විදිය පංචශීලය ආරක්ෂා කරමින් සිටීම. එතකොට පංචශීලය ආරක්ෂා කරනකොට ගිය සතිය වෙනකොට මතක් කරා මං ඔයගොල්ලන්ට පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා වාචා කම්මන්ත ආජීව සම්මා වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ තේරුම? චතුරාර්ය සත්‍යය ලබන්න කාර්යයන් 8ක් තියෙනවා. 8න් 3ක් ඉවරයි. කාර්යයන් අටක් තියෙනවා අටෙන් තුනක් ඉවරයි බලන්න කොයි තරම් ප්‍රතිශතයක්ද අටෙන් තුනක දෙයක් ඔයගොල්ලන්ට කරලා දෙන්නේ නිවන් දකින්න ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීව සම්මා වීම මේක සම්මා වෙනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි ලේසි විදිය මොකද්ද ඔයගොල්ලන්ගේ ජීවිතය තුල පන්ති රැක්සා වෙන්න ඕනේ කැඩෙන්නේ නැතුව ඉන්න ඕනේ කොයිතරම් ලේසිද බලන්නකෝ ආය කාගෙන් අහන්න ඕන දෙයක්ද අහන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරලා තියෙනවා පුංචි ළමයටත් තේරෙන විදිහට. අපි තේරුම් ගත්තේ විලාසිතාව නැත්නම් විලාසයේ වැරදි. එතකොට පංචශීලයේ ආරක්ෂා වෙනකොට අපේ ආංග තුනක් සම්මා වෙනවා. දැන් මම ඊයේ සතියේත් මතක් කරලා දුන්නා. මොකද මේ ගැඹුරු දේවල් ඉතිහා ටික ටිකක් අපිට හිතන්න අමාරු ටිකක්. මේක පැහැදිලි කරගන්න ඕනේ හින්දා දැනට අපිට මානසිකව ඇවිදින් තියෙන ප්‍රශ්න ටික කොත් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පංචශීලය ආරක්ෂා කරගන්නකොට මේ අංග තුනක් සම්මා වෙනවා කියලා මම පෙන්නවා මේක බුද්ධ දේශනාව සමහර විට හැබැයි දානයක් දෙනකොට මේ අංග තුනම සම්මා වෙන්නේ නැතුව දන් දුන්නේ එතකොට ඒක ආමිෂය කියනවා. එතකොට මේ අංග තුන සම්මානය වෙන තැන ප්‍රතිපත්තිය නැහැ. තේරුණා නේද? නමුත් දැන් වරද්ද ගන්න එපා යමෙක් පංචශීලයේ පිළිපදලා දානයක් දෙනකොට මොකද වෙන්නේ? මේ අංග තුනක් සම්මා වෙලා ඥාණයෙන් වෙන විශේෂ ආනිසංස ටික එයාගේ මේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ ගොඩට එකතු වෙන්න. තේරුණා නේද? දානේ නැතුව මේ චතුරාර්ය සත්‍ය දකින්න බෑ. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා මේ සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ මේ විමුක්තිය ලබා දෙන්නේ දාන සීල භාවනා. තේරුණා නේද? එතකොට සීලය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි වාචා කම්මන්තා ජීව සම්මා කිරීම. එතකොට සීලය. දානය ඊට මෙහා දෙයක්. ඒක ආමිෂයක්. නමුත් දානය නැතුව සීලය සීලයෙන් විතරක් ඉස්සරහට ගියාම අමාරු වැටෙනවා කියලා මේ කියන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඒකෙන් දෙන්න හදන අදහස මේ සමාජයට දෙන්න තියෙන අදහස මේ දාණය වැඩි කරන්න කියන එක නෙමෙයි මම. දානීය වටිනාකම හඳුන ගන්න අපි ඕනකටත් වැඩි ගම් දෙන අය ලංකාවේ ඉන්නේ. නමුත් වැරද්දක් තියෙනවා. අපි ළඟම මේ වැරදි දැක්මක් තියෙනවා. දන් දෙනකොට අපිට හිතෙනවා මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඔක්කොම සම්මාදලා. මෙන්න මේ වැරදි අවබෝධය අපිට වැඩි. එතකොට දන් දෙනකොට සම්මා වෙන්න පුළුවන් උපරිම කීයද කියලා අපි දැනගන්න ඕනේ. සම්මා වෙන්න පුළුවන් උපරිම කීයද? තුනක්. ඒ තුන සම්මා වෙන්න නම් ඔයගොල්ලෝ ළඟ දාණය විතරක් නෙමෙයි ඒකට එකතු වෙලා තියෙන්න ඕනේ. පංචශීලය ආරක්ෂා වෙමින් දාණය දෙන්න. නමුත් අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ දැන් මේ අංග වලින් එකක් තමයි උත්සාහය. දැන් මොකද අපිට ඊගාවට බුදුහාමුදුරුවෝ පෙන්වන්න මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ වාචා කම්මන්තා ජීව සම්මා කරගත්තම ඊගාවට පටන් ගන්න ඕනේ වායාමයේ සම්මා කරන්න. වායාමයේ කියන්නේ අපි ළඟ තියෙන උත්සාහය. දැන් ඔයගොල්ලන්ගේ මං ඇහුවොත් ඔයගොල්ලෝ දානයක් දෙනකොට ඒ දානයේදී ඔයගොල්ලන්ගේ උත්සාහය සම්මාද නැද්ද? ගෙදර ඉඳලා දන් දෙනවා. සාංගික දානයක් දෙනවා කියන්නේ දැන් මේ කටන පින්කම් තියෙන කාලයක් කටින පින්කමක් කරනවා වගේ අටින දානයක් දෙන්න. දෙන වෙලාවේදී ඔය ගොල්ලන්ගේ උත්සාහයේ தත්ත්වය මොකද්ද? සම්මා වෙලාද නැද්ද? අපි හිතාගෙන ඉන්නේ සම්මා වෙලා කියලා. අපි ක්‍රියාත්මක වෙන්නේ සම්මා වෙනවා කියලා. සම්මා වෙන්නේ. තේරුණාද? සම්මා වුණොත් අපේ බුදුහාමුදුරගේ ධර්මයේ සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනවා කියන්නේ දාන සීල භාවනා කියලා මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ලැබෙන්න ඕනේ මොකක්ද දෙකක් තමයි දානය. අනික මොකක්ද? සීලය. අනික මොකක්ද? භාවනාව. භාවනාවේ අංග දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. මෙතන ඇත්තටම හතරක් තියෙනවා එතකොට. සමත භාවනා හා විදර්ශනා භාවනා. එතකොට ඔක්කොම කොටස් හතරක් ඔතන ඇතුළත්. මොනවද? දානය, සීලය සමත භාවනාව විදර්ශනා භාවනාව කාරණා හතරයි මේ කාරණා හතර තුල බලන්න අපි දැන් මෙහෙම මතයක් හදාගෙන ඉන්නවා අපි සාංගික දානයක් දෙන වෙලාවේදී උත්සාහය සම්මා වෙලා අපි නැත්නම් ditthිය සම්මා වෙලා සතිය සම්මා වෙලා සමාධිය සම්මා වෙලා. සංකල්පනා සම්මා වෙලා. කියලා අපි දන් දෙනවා. ඒ කියන්නේ දන් දීම නරකයි කියන එක නෙමෙයි. දැනගෙන අපි කරමු. එතකොටයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න පුළුවන්. නොදැනගෙන කරොත් අපි අමාරුයි. දැන් එතකොට අර බුදුහාමුදුරන්ගේ විමුක්තිය ලැබෙන ක්‍රමවේදයේ තුනක් හරන්න වෙනව නේද? බුදුහාමුදුරුවෝ කියනවා මගේ සත්‍ය තේරෙන්නේ මගේ ධර්මයේ තේරෙන්නේ දාන සීල භාවනා. එතකොට අපිට සීලේකුත් නැතුව නම් හිතන්න පුළුවන් දන් දෙන වෙලාවේදී මේ අංග ඔක්කොම සම්මා වෙනවා කියලා. දැන් මේ උත්සාහය කියන්නේ එක එක අංගයක්නේ. දිට්ඨිය කියන්නේ තව අංගයක්නේ. අපේ කල්පනාවේ හිතේ ගොඩ නැගිලා තියෙනවා අපිට එහෙම අදහස් දීලා තියෙනවා පරම්පරාවෙන් අදහස් වැඩිලා තියෙනවා පොතපතෙන් අදහස් වැඩිලා තියෙනවා අපේ මේ අංග සම්මා වෙන්නේ දාණය දෙනකොට ඔක්කොම සම්මා වෙනවා එතකොට අන්න බලන්න බුදුහාමුදුරන්ගේ මූලික ධර්මයට අපි විරුද්ධ වෙලා නේද එතකොට එහෙමනම් දාන සීල භාවනා කියන එකෙන් දාණය විතරක් බුදුහාමුදුරෝ දේශනා කරන්න ඉපෑ මගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න තියෙන දානීය විතරයි නමුත් අපි හිතනවා නේද? ආමිෂයෙන් සම්මා කරන්න බෑ මේ අංග ඔක්කොම. තේරුණා නේද? පංචශීලයේ සමාදන් වුණා සීලයෙන් සම්මා කරන්න පුළුවන් අංග තුනක්. තේරුණානේ? එතකොට අංග තුනක් සම්මා වෙනා ඒ තුන මොනවද? අපි ළඟ තියෙන වාචා කම්මන්ත ආජීවය. නමුත් ආමිෂයක් කරන්න යොදා ගන්න තියෙන ওই අංග තුනම වාචා කම්මන්ත ආජීවම ආමිෂයක් නැහැ වෙන තැනක දානයක් නැහැ වාචා කම්මන්ත ආජීව නැති තැනක පූජාවක් නැහැ වාචා කම්මන්ත ආජීව නැති තැනක නමුත් දානය තුලින් පූජාව තුලින් මේවෙන් අපිට විශේෂ සංසාර හොඳ ලක්ෂණ ටිකක් ලැබෙනවා තේරුණා නේද ඒවා ඔයගොල්ලන්ට දැනුත් ලැබිලා තියෙනවා. ඉස්සර දම් දීලා. මොනවද? දැන් ලැබිලා තියෙනවා මේ දායක පිරිස මතක තියාගන්න ඕනේ අනිත් අයත් ඒ තමන්ගේ ಗುಣ ගැන හිතනද අපිට මේ වගේ පින්කමකට දායකත්වයේ දරන්න පුළුවන් විදිහේ ආර්ථික ගුණයක් ලැබුණා මේ ලංකාවේ මෙච්චර දුප්පත්තු ඉන්න තාක්ක. ඒ කියන්නේ දුප්පත් ඉන්නවා මෙහෙම නෙමෙයි එදා වේලා හම්බ කරගන්න බැරි. නේද? ඔය ගුණය ලැබුණේ පන්සිල් රැකලාද? නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව එහෙම නෙමෙයි. ඔය ගුණය ලැබුණේ ඔයගොල්ලන්ට ඉස්සර දන් දීලා. ඉස්සර ආමිෂයේ යෙදিলা. තේරුණා නේද? දැන් ඒ ගුණය තියෙන හින්දා ඔයගොල්ලන්ට තියෙන වාසියක් නැද්ද ඉතිරි අංග සම්මා කරන්නේ? ඒ කියන්නේ දැන් තවදුරටත් කියනවනම් මං කිව්වොත් දැන් මෙන්න මෙහෙම ගෙයක් කිව්වෝ ඔයගොල්ලෝ පිළිගන්නවද බලන්නකෝ දැන් මම පැහැදිලි කරපු ධර්මයේ අනුව මම මේ පැහැදිලි කරන්නේ මගේ දෙයක් නෙවෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි කොහොමද තේරුම් ගන්නේ දැන් මං කිව්වොත් මේ අද දවසේ මේ දායකත්වයේ දරලා තියෙන මේ උපාසික උපාසිකාවන් හැම දෙනාට මේ පිනෙන් නිවන් දකින්න පුළුවන් කියලා ඕක මං කිව්වට පිළිගන්නවද ඔයගොල්ලෝ නැද්ද දැන් ඇයි පිළිගන්නේ නැත්තේ? බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. දන් දීලා චතුරාර්ය සත්‍ය දකින්න බෑ. දන් නොදී පුළුවන්. ඒත් බෑ. දැන් මෙතන වෙනසක් තියෙනව නේද? දන් දීම තුලින් අපිට මේකට සුදුසුකම් ටිකක් ලැබෙනවා. ඒ සුදුසුකම් ලැබුණු මොහොතක ඉතිරි අඩුපාඩු සුදුසුකම් ටික අපි හදන්න නුවණක්කාර වෙන්න ඕනේ. තේරුණා නේද? ඒක නිසාවෙන් අපිට දානියක් ඕනේ මෙතෙන්දී. ඒක අහක දාන්න එපා. දානීය ඕනේ නැහැ කියන කට්ටිය ඇසුරු කරන්නත් එපා. ඒකෙන් අපිට හානි වැඩි. මොකද අපි අදහස් වැරදි දික්ති වලට යන්නේ, වැරදි දැක්ම වලට යන්නේ, බුදුහාමුදුරගේ ධර්මයේ විකෘතියකට යන්නේ. දානීය ඕනේ. දානයෙන් වෙන්නේ හැබැයි උපරිමේ වාචාරම්මන්තා ජීව සම්මා වීම විතරයි. උත්සාහය නැත්නම් අපි කියන වායාමයේ සම්මා වෙන්නේ. සතිය සම්මා වෙන්නේ නැහැ දාන්න. ඇත්තද කියලා අපි ඉගෙන ගමු හරියටම. තේරුණා නේද? අද දේශනාවෙන් ඉගෙන ගමු. සමාධිය සම්මා වෙන්නේ නැහැ, ධිට්ඨිය සම්මා වෙන්නේ නැහැ, සංකප්පේ සම්මා වෙන්නේ නැහැ දාන්න. ආමිෂින් වෙන්නේ නැහැ. අවුරුදු සිය ගාණක් ගැඹුරුම සීලයක් රැක්කත් සම්මා වෙන්නේ ඔය කියන එක අංගයක් වගේ. සම්මා සීලෙන් සම්මා වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු කොටස් තුන විතරයි. මොනවද? රකින්න පුළුවන් තුන. වාචා කම්මන්ත ආජීව තුන. දැන් බලන්න එහෙමනම් දැන් අපි ගිය සතියේ ටික මතක් කරලා දුන්නා. ඒ වගේම මේ වාචා කම්මන්ත ආජීව වල තියෙන தත්ත්වයක් පැහැදිලි කරගත්තා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊළඟට අපි මේ පංචශීලය ආරක්ෂා කරමින් දන් දීලා ඒ වගේම ආමිෂයේ ඉඳලා ඒකට පුහුණුවක් ලබලා සද්ධාාවක් ඇති කරගෙන gedara doredi ගාවට අපි කරන්න ඕනේ ඉතිරි අංග පහෙන් එකක් සම්මා කරන්න හෝ දෙකක් සම්මා කරන්න උත්සාහ ගැනීමයි දැනගෙන. එතකොට මෙච්චර කාල එහෙම දැනගෙන හිටියේ වැරද්දා. අපි හිතාගෙන හිටිය දන් දෙනකොට සම්මා වෙනවා උත්සාහය. සතිය සම්මා වෙනවා. අදිත්‍ය සම්මා වෙනවා. ඒක වෙන්නේ නැහැ කියලා පළමුව දැනගන්න ඕන. තේරුණා නේද? ඒක වෙන්නේ ඒක වෙන්නේ වෙන දෙයක් බුදුහාමුදුරු දේශනා කරා. හැබැයි බලන්න දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේක විසඳ ගන්න විදිහක් පියා දෙන්නත් ඕනේ. හැමෝටම ගැටලු සහගත වෙවි නැත්නම් දැන් මං කියනවා ගෙදර ඉන්නවා අපේ ගෙවල් වලම බලලා කියන සතා. අපි දැකලා තියෙන හොඳ සතෙක්. අපේ ගෙදරම ඉන්නවා. මේ බලලා එයාට වමනා වෙනවා මීයෙක් හරි ලේනෙක් හරි කුරුල්ලෙක් හරි අල්ලන්න. තේරෙනව නේද? ඔයගොල්ලෝ හැමදාම මේවා දැකලා තියෙන උදාහරණ. එතකොට මේ කුරුල්ලෙක් ඉන්න තැනක හරි ලේනෙක් හැසිරෙන තැනක හරි ඒ බලලා බොහෝම නිස්සද්දව දඟලන්නේ නැතුව පැය ගණන් පෙලක් වෙලා තින්නවා. ඒක උගේ උත්සාහයක් නෙවෙයි. උත්සාහය. මේ කියන බුදුහාමුදුරුවෝ පෙන්නන අංගයමයි මේ වායාමයේ කියන අංගය ඒ සතාට වෙලේ පිහිටලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් මේ මොහොත ගමු. දැන් ඔයගොල්ලෝ මේ ධර්ම දේශනාවට සමාන් දෙන්න උත්සාහයකින් කටයුතු කරන අනිත් දේවල් නවත්තලා කල්පනා කරන්නේ නැතුව අනිත් වැඩ නොකර වාඩි වෙලා මේ දීමත් උත්සාහයක් නෙවෙයිද? උත්සාහය. දැන් ඔය දෙකෙන් අර බලලා මීයක් අල්ලන්න බොහෝම හික්මිච්ච ස්වරූපයෙන් දගන්න නැතුව ඒ කරන්නේ උත්සාහයක්. ඔයගොල්ලන්ගේ තියෙන්නේ උත්සාහය. ඔය උත්සාහ දෙකෙන් සම්මා ගණයට වැටෙන්නේ මොන උත්සාහයේද? බලලා මී අල්ලන්න ඒ විදිහට ඔයගොල්ලෝ වගේම දඟලන්නේ නැතුව කතා ශබ්ද කරන්නේ නැතුව අර රැකගෙන කුරුමානම් අල්ලනවා කියලානේ අපි කියන්නේ. ඒ කුරුමානම් අල්ලන්නේ උත්සාහය. ඔයගොල්ලන්ගේ තියෙන දැන් කුරුමානම. මොකද්ද? මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් ඔයගොල්ලන්ගේ තියෙන කුරුමානමද සම්මා වෙන්නේ බලලාගේ තියෙන කුරුමානමද? ඔය දෙකම සම්මානේ. ඕක තමයි අපිට නොතේරෙන ධර්ම. තේරුණානේ. ඔය දෙකම සම්මානය. ඔයගොල්ලන්ගේ ඔය දේ සම්මා නෙවෙයි බුදුහාමුදුරනේ. බල්ලගේ බලලගේ අර කුරුමානම සම්මා නෙවෙයි. සම්මා වායාමයේ නෙවෙයි. සම්මා වායාමයේ කියලා ගන්න නෑ බුදුහාමුදුරනේ. එයා බලලට ලැබෙන්නේ වායාමයේ තුලින් නරක සංසාරය. ඒක හින්දා නරක වායාමයක් ඒක. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලන්ට වැටෙන්නේ සම්මා පදේ අපි බලෙන් දාගන්නේ බුදුහාමුදුරෝ දෙන්න රාතිකයේ උපාධිය තියෙන්නේ අරක නරක වායාමයෙන් නම් මේක මොකද්ද හොඳ වායාමය තේරුණා නේද මේ හොඳ වායාමයේ තුලින් ලැබෙන්නේ මොකද්ද හොඳ සංස්කාරය නරක වායාමයේ තුලින් ලැබෙන්නේ මොකද්ද නරක සංස්කාරය තේරුණානේ එතකොට පස්පව කරන කෙනාගේ උත්සාහයක් තියෙනවා ඒක නරක උත්සාහයක් දස කුසල් කරන කෙනාගේ උත්සාහයක් තියෙනවා. ඒ වෙලේ ඒක මොකද්ද? හොඳ උත්සාහයක්. ওই දෙකම සම්මානින්. ඔච්චරයි වෙන්නේ. තේරුණා නේද? ඒ සම්මා නොවෙන්නේ කියලා අපි දැනගමු. අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි හිතාගෙන ඉන්නවා අපිට තේරෙන විදිහට නම් ධර්මයේ අර දෙවනුව කිව්වේ බණහාන එක සම්මා වායාමයක් කියලා. සම්මා වායාමයක් නෙමෙයි. දැන් බණ අහන්න ඔයගොල්ලන්ට සිහි කල්පනාවක් තියෙනවා මේ වෙලාවේ. වෙන දේවල් ගැන හිතන්නේ මේ බණටම සමාන් දෙන්න හදනවා. මතක් වෙන දේ ගන්නෑ. ඒවා සලකන්නේ. ඒක සිහි කල්පනාව. ඕක අර අංග වලින් එකක්. සතිය. අර බලලට නැද්ද එහෙම සතියක්. ඔයගොල්ලන්ට වැඩි සතියක් විතර යාක තියෙනවා. එයත් වෙන ශබ්දව ආවට ගණන් ගන්නෑ. වෙන දේවල් පෙන්වට ගණන් ගන්නෑ. එයාගේ සතිය යොදාගෙන තින්නේ අර ගොදුර කෙරෙහිමයි. ඔයගොල්ලන්ට ඉන්න බෑ එච්චර වෙලා. දැන් මේ පැය 3-4ක් බණ කිව්වොත් බෑ. සමහරට බලලට ඉන්න පුළුවන්. වරුවක් අමාරක්. එතකොට කාගේද වැඩිම සතිය තියෙන්නේ? බලලට. නමුත් එයාගේ සතිය නරක සතියක්. නරක සංසාරයක් යාදෙනවා. දැන් ඒ අනුසාරයෙන් අපේ ජීවිත පිටිපස්සේ බලන්න. අපි සතිය යොදලා නරක සංසාර ආදෙව්වා. සමහර දැන්වල අපි හොඳ සංසාර හැදුවා. දැන් බලලටත් තියෙනවා ඒ වගේම එකඟකම. එකඟකම කියන්නේ අර ශරීරාංග වලට වෙන වෙන ඒවා කරන්න යන්නේ. එයා ගහන්න අරවට මේවට යන්නේ. මේක එකඟකම. මේකට කියන්නේ සමාධිය. තේරුණා නේද? මේ සමාධියත් එයාට යොදාගෙන තියෙන්නේ මොකටද? සංසාරේ නරක කරගන්න. අවගොල්ලන්ටත් දැන් තියෙනවා සමාධිය, එකඟකම. මේකත් සංසාරයෙන් හොඳ කරගන්න දෙනවා සම්මානෙයි. තේරුණානේ මේ සම්මා කියන වචනේ විශේෂ වචනයක්. තේරුණානේ මෙන්න මේ විශේෂ තැන බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ සම්මා වෙනකොට මේ අංගය සංසාර විමුක්තියකට යනවා. තේරුණා නේද? එතකොට සංසාර විමුක්තියකට යන විදිහට අංගය සිරුමාරු වෙන්නේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. ක්‍රම දෙකක් නෑ. ඒ ක්‍රමයෙන් පිටපයින් අඩු වෙන පැත්තට ගියාම සම්මා නෙවෙයි ඒක. නරකයි. තේරුණා නේද? ඒකේ අනිත් පැත්තට ගියාම හොඳයි. එහෙනම් හොඳයි නරකයි මැද තියෙන්නේ මේ සම්මාය. ඔතන තමයි අපිට පැටලෙන්න තැන. සම්මා කියන තැන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. දැන් මේ වැඩසටහන් මාලාවට මම මේ කියන බණ දේශනා හැම දෙයක්ම ඇතුළත් කරලා අන්තර්ජාලයට එහෙම දාලා තියෙන්නේ මොකද්ද මැද මාවත. මේ මැද මාවත කියලා මම දැන්නේ මම මේ පැහැදිලි කරගෙන යන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් නරකයි හොඳයි මැදක් තියෙනවා. මෙන්න මේ මැද තමයි සම්මා තේරුණා නේද? වචනේ අර්ථයෙන් සම්මා තෝරගන්න බෑ. අපි පුහුණුවකින් ශික්ෂාවකින් මේක අපි ළඟට ගන්න ඕනේ. ඒක හින්දා වචනේ කියන්නේ පැහැදිලි කරන්නේ මෙහි වටිනාකම අපිට අහගෙන අපි කරන පුහුණු වීම සාර්ථක කරගන්න. නැතු මේ පුහුණු වීම අමාරු දෙයක් නෙමෙයි අපිට. ඔයගොල්ලන්ට ලේසි. හරියට දැනගත්තම ලේසි. දන්නේ නැත්නම් අවුරුදු 10 ගානක් පුහුණු නැහැකි වැඩක් නෑ. ඔය ඔය අඩුව තියෙන. දැන් බලමු මේ දේ විසඳ ගන්න. අපි පැහැදිලි කරපු දේ විසඳගමු. මම කියවන්නේ දැන් ගැටලු දෙකක් කිව්වා අපේ තියෙන මතවාදවල දැන් පළක් අයගෙන් ඔයගොල්ලෝ විස්තර ඇහුවා පොත්පත් බලනකොට ගේ එහෙම වෙන්නේ කොහොමද? ආ අර අහවල් හාමුදුරුවෝ ධර්ම දේශනාවකදී කිව්වා දන් දෙනකොට සම්මා වායාමයක් නැහැ කියලා. ඉතින් ඔබ දැන් ඕකම ඇතිනේ ඕන තරම් අයට කතා බහ කරන්න නේද? එහෙනම් කොහේද සම්මා වායාමයේ තියෙන්නේ? කියලා අපිටම ප්‍රශ්න වෙන්න පුළුවන්. බලමු අපි දැන් මේ සම්මා වායාමයේ හදන්නනේ අපි ඉගෙන ගන්න යන්නේ. අර තැනක නෑ කියලානේ දැන් මම කිව්වේ. නමුත් එතන තියෙනවා වටින දෙයක් මොනවද? හොඳ වායාමයක්. තේරෙනවනේ හොඳ වායාමයක ඉතුරු වෙන්නේ මොකද්ද හොඳ සංසාරය. හොඳ සංසාරයක් ඉතුරු වීම බුදුහාමුදුරන්ට වටිනවා. මොකද හොඳ සංසාරයක් ඇති වුණොත් තමයි අපිට මේ ධර්මයේ මේ අංගය කවදා හරි සම්මා කරගන්න පුළුවන්. නරක සංසාරය ලැබිච්ච තැනක මේවා තේරෙන්නේ. තේරුණා නේද? හොඳ සතියක් තිබුණට බලලෙකුට එහෙම මීයක් අල්ලගන්න එයාට ධර්මයක් තේරෙනවද? නමුත් කොටියේ සිංහයේ බලලෙක් මේ වගේ සතෙක් කාය විවේකයෙන් ඉඳ ධම්මයෙන් පුරුද්ද ඔයගොල්ලන්ට ගන්න කොච්චර කල් යයිද දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අපිටත් භාවනා කරන්න එක එක ඉරියව්ව ගොඩාක් වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර එකක්ද ඉන්න බෑනේ ඒ වුණාට පූසිකුට හිටියයි කියන්නේ මොකද්ද වෙනස ඉරියව්ව හිටියා කියලා සම්මා සතිය තේින්නේ නැහැ කවදාද. තේරුණා නේද? ඒක ඉගෙන ගන්න පුළුවන් ඥානෙකුත් අපිට ලැබෙන්න ඕනේ. මිනිස්සෙකුට මේක ගැන හිතිය හැකි බලලට හිතන්න බෑ. ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒක නිසා තිරිසන් ආත්මයට ගියොත් මේවා අහක් වෙනවා. මේකෙන් ගලවනවා අපි ආමිෂය. තේරුණාද? අර කියන දානීය වන්දනාව පූජාව අපි ගලවලා දානවා. මේ වගේ ධර්මයේ තේරෙන තැනක නවත්තනවා හැම වෙලේ. මේක දැන් වැඩිලා ඉවරයි. නැවත කතා නොකරින්න. දැන් අපි බලමු මේ වායාමයේ සම්මා වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ බුද්ධ වචනෙන් දුන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ අහලා ඇති මම මේ කියන කතාව බුදුහාමුදුරුවෝ සම්මා වායාමයේ හඳුන්වනවා මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන්. සම්මා වායාමයේ කියන්නේ නූපං අකුසල් නූපදීමේ වීරය, උපං අකුසලයේ මැඩ පැවැත්ීමේ වීරය, නූපං කුසල් ඉපදීමේ වීරය, උපං කුසලය වැඩි දියුණු කිරීමේ වීරය. ඕක අහලා තියෙනව නේද? දැන් ඔය කෙටියෙන් මම කියුවේ ඕකේ දැන් පාලි වචන වල තව තව මේක මේක තෙද ගන්නවලා තියෙනවා. අපිට සරලව තේරෙන දේ ඕකයි. නූපං අකුසල් නූපදින වීරියක් තියෙනවා. සම්මා වායාමය. ඒ වගේම උපන් අකුසලයේ මැඩ පැවැත්වෙන වීරියක් තියෙනවා. නෝපන් කුසල් උපදින වීරියක් තියෙනවා. උපන් කුසලයේ වැඩි දියුණු වීමේ වීරියක් තියෙනවා. නොන්නතර සම්මා වායාම. අර බලලගේ උත්සාහය තුල ඒක නැහැ. තේරුණා නේද? දන් දෙන අපේත් ඕක නැහැ. දැන් දන් දීමට අපිට ප්‍රබල උත්සාහයක් ඕනේ. ඕනම් පින්කමක් කරන්න ඕනම් වැඩක් කරන්න උත්සාහයක් ඕනේ. ඒ ඕනම වැඩක් තුලත් ඔය කියන සම්මා ගුණේ ඉන්නේ. ඔය හතරේ ඉන්නේ. ඇයි නැත්තේ කියලා බලන්න. දැන් අපිට දැන් ඔයගොල්ලන්ගේ උත්සාහය හොඳයි. තේරුණා නේද? දැන් තියෙනවා උත්සාහයක්. බණ අහනවා දැන් හොඳ උත්සාහයක් තියෙනවා. නමුත් මේ උත්සාහය තුල ඔයගොල්ලන්ගේ දකින්න නෑ බුදුහාමුදුරන්ට නූපං අකුසල් නූපදීනේ උත්සාහයක් නෑ ඔයගොල්ලන්ට. කියලායි මේ කියන්නේ. අපි බලමු කොහේද අපිට වැරදුනේ. මොකද්ද මෙතන තියෙන අඩුව? මේ අඩුව තේරුම් ගත්තම අපිට පුළුවන් ඊගාව පියවරට අත තියන්න ලේසියි. දැන් ආයෙ බලන්න මේ ප්‍රශ්නේ දැන් මෙතන මේ දේශනාවට දායකත්වයේ දරන මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න පින්වතුන් වගේම නිමේෂවල වාඩි වෙලා බණ අහලා තියෙනවා. දෙගොල්ලන්ගෙම තියෙනවා බණ ඇහිීමට උත්සාහය. නෑ ඒ උත්සාහය සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් නෑ ඒ උත්සාහය තුල ඒ කියන්නේ ඒ උත්සාහය තුල බණ ඇහිඳ ගන්න උත්සාහය තුල නෑ නූපං අකුසල් නූපදීමේ වීරියක් නෑ මුල් මේක නෑ ඒක නැති වෙන්න හේතුව මේ අකුසලය කියන එකේ අපි දැනුමේ තියෙන අඩුව. දැන් මෙතන බුදුහාමුදුරුවෝ අකුසල් නූපන් අකුසල් කියන්නේ තේරෙනවා ඇති මේ තවම ඉපදිලා නැති අකුසල්. අනාගතයේ ඉපදින අකුසල් ටික නවත්තන්න මේ වීරියක් වෙහසක් අපේ නෑ කියලා නෙමේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. බණ ඇහුවත්, දන් දුන්නත් ඒ වගේ එකක් නෑ මේ මොහොතේ අපි. එතකොට අපිට නමුත් හිතනවා ඒ ඇයි නැත්තේ අපි මේ කරන්නේම අකුසල් නවත්තන්න නෑ. එහෙනම් තියෙන අඩුව මොකද්ද? අපි දන්නේ අකුසලයේ නෙමෙයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ දන්නේ අකුසලයේ මට්ටමින් ඔයගොල්ලන්ගේ දැනුවත් භාවයේ මට්ටමින් ඔයගොල්ලෝ නූපන් අකුසල් නූපදින වීර්යයක තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ අකුසලයේ තමයි පස්පව්. තේරුණානේ? දැන් පස්පව් නොකරන හින්දා අපි අපිට හිතෙනවා මේ වෙලාවේ නූපන් අකුසල් නූපදින වීරියක් අපි තියනවා. ඉදිරියේදී මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. මේ කාලේදී මං පස්පව කරන්නේ. ඒක නූපන් අකුසල් නූපදීම කියලා හිතන්න කල්පනා කරන්න අපිට පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. පස්පව කියන එක දැනටමත් අපිට අමතක වෙලා වෙන අංග තුනක් සම්මා කරලා ඒ ටික අපි ඉවර කරලා ඉවරයි. දැන් එහෙනම් වාචා කම්මන්තා ජීව බදාගෙන අපි ඉන්නවා මෙතන. දැන් පස්පව් තියෙන්නේ කොහෙද? වාචා කම්මන්තා ජීව වල. ඇයි අපි මෙතෙන්ට ඇවිදින් බණ අහන්න වාඩි උනේ? පස් වාචා කම්මන්තා ජීව සම්මා කරගෙන නෙවෙයිද? සම්මා කරගෙනයි. එහෙනම් පස්පව් ආ නැති වුණාම සම්මා වායාමයක් කියලා හිතන එක අපි වැරදි. දැන් බුදුහාමුදුරන්ට තව තියෙනවා මෙතන අකුසලයක්. මේ අකුසලය කාමාවචර නෙවෙයි. රූපාවචර ස්වરૂපයේ තියෙන සමාධිමේ අකුසලයක්. අකුසලය කියන්නේ අවේද. සමාධියක් නැති හින්දා ඔයගොල්ලන්ට සමාධියක් නැති භවයේ අකුසලයේ දැන් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ පොහසත් වෙලා තියෙනවා කාමාවචර මට්ටමේ අකුසලයක් ඔයගොල්ලන්ගේ දැන්නේ. තේරුණා නේද? කාමාවචර මට්ටමේ අකුසලයක් තිබුණට සත්‍ය දකින්න බෑ. අකුසලයක් නැති වුණ පළියට සත්‍ය දකින්න බෑ. එතකොට ඊට එහා සමාධි මට්ටමේ අකුසලයකුත් අහක් වෙන්න ඕනේ සත්‍ය දකින්න. මේක මේ මේ විදිහට තේරුම් නැත්නම් බුදුහාමුදුරන්ගේ මෙන්න මේ වගේ වචන ධර්ම දේශනාවලින් පොත්වලින් ඔයගොල්ලෝ ඕන තරම් අහලා ඇති. සමාධි චිත්තං යථා භූතං පජානාති. සත්‍ය තමයි මේ යථා භූතය කියන්නේ. චතුරාර්ය සත්‍යයට කියන තව වචනයක්. තේරුණා නේද? සමාධි චිත්තක් නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නන චතුරාර්ය සත්‍ය දකින්න බෑ. නමුත් ඔන්න ඔය අකුසලේ දැන් තියෙනවා අපිට. දැන් සමාධියක් නැහැ කියන එකයි මේ අකුසලේ. තේරුණාද? නැතුව පස්පව් තියනවා කියන එක නෙවෙයි මේ අකුසලයි. ඔයගොල්ලන්ගේ පස්පව් නෑ දැන්. නමුත් නූපන් අකුසල් නූපදීමේ වීරිය නෑ කියන්නේ සමාධි මට්ටමේ අකුසලය තියෙනවා. තේරුණා නේද? සමාධි මට්ටමේ අකුසලේ නැති කරගන්න බෑ සීලය. සමාධි මට්ටමේ තියෙන අකුසලේ නැති කරගන්න බෑ දානේ. සමාධි මට්ටමේ තියෙන අකුසලයේ නැති කරගන්න බෑ සාකච්ඡාවෙන්. සමාධි මට්ටමේ තියෙන අකුසලයේ නැති කරගන්න බෑ අ තර්කේ. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේක වැදගත් වෙනවා. දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ අංගාට වර්ග කරනවා. වාචා කම්මන්තා ජීව රකින්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුව අපිට උගන්වනවා වායාම සති සමාධි කියන අංග තුන වඩන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් වායාමයේ රැකලා සම්මා කරන්න බෑ වඩලා සම්මා කරන්න. තේරුණා නේද? මෙතන ක්‍රමවේද දෙකක් එතකොට වඩලා සම්මා කළය කරගන්න ඕනේ එකක් අපි මහන්සි අරගෙන අපේ දැනුම භාවිතා කරලා රැකලා සම්මා කරන්න යන එක තමයි අපිට නොතේරෙන තැන. තේරුණාද මේක පැටලිලා තමයි අපි මේ වායාමයේ හොඳ හොඳ වායාමයක් සම්මා වායාමයක් තියෙනවා කියලා වැරදි අදහසකට යන්නේ. එතකොට දැන් බලන්න මෙතනින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අංගාටේ වායාම සති සමාධි වඩලයි සම්මා කරගන්නේ. එහෙනම් නූපං අකුසල් නූපදින වීරිය කියන්නේ වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. රැකීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි. රැකීමෙන් ලැබිලා තියෙනවා දැන් වෙනකොට ඔයගොල්ලන්ට කාමාවචර මට්ටමේ අකුසලයේ නැති වෙලා. ඊගාවා සමාධි මට්ටමේ තියෙන අකුසලයක් දැනට අපි ළඟ තියෙනවා ඒක නැති කරන්න පුළුවන් වැඩිම. තේරුණා නේද? දැන් වඩන එකට කියන නම තමයි පාලියෙන් සමාධි. එතකොට දැන් බලන්න වචනේ නැහැටි සීලය කියන් රකින්න පුළුවන් දේ. බුදුහාමුදුරු කියන්නේ ඔයගොල්ලෝ ළඟ තියෙනවා රකින්න පුළුවන් දෙයක්. මං කියන විදිහට පන්තිල් රකින්න. එතකොට මේ ටිකේ මං කියන සත්‍යයට යන්න පුළුවන්. ඒකේ අපි ඉන්නවා. ඊළඟට බුදුහාමුදුරු පෙන්වා ඔයගොල්ලෝ ළඟ තියෙනවා වායාම සති සමාධි කියලා වඩන්න පුළුවන් අංග තුනක් මේකේ. මේක මං කියන විදිහට වඩා. මං කියන විදිහට වැඩවනවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන විදිහට වඩන එකයි මෙහෙම වඩනකොට අපිට සම්මා වෙනවා. තේරුණා නේද? දැන් නූපං අකුසල් නූපදීමේ වීරියයි උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීරියයි කියන එක බොහොම ශ්‍රණිකව ඔයගොල්ලන්ට ගත්තේ. මේ වීරිය දෙක එකද? මම ඒකට එක විදිහක් කියා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නේ දෙයක්. සතිපට්ඨාන සූත්‍රයේම තියෙන දේවල් අපි ගමු මොකද ඉස්සරහට එන්නේ ඒවාම පැහැදිලි කරන්නයි. යමෙක් සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ තියෙන ආනාපාන පබ්බය අරගෙන මේකේ තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තමාගේම નિરાයාසයෙන් වැටෙන හුස්ම භාවිතා කරලා මේ වායාමයේ සම්මා කරන්නයි සති සම්මා කරන්නයි පුළුවන්. දෙකම එකට. තියෙන්නේ බොහොම සරල දෙයක්. හුස්ම ගැන තමාගේ හුස්ම වැටෙනවා ඒක බලෙන් හුස්ම ගන්න නැතුව අපි නැවත ඉදා වතාවල්දී මේවා පැහැදිලි කරගමු. බලෙන් හුස්ම ගන්න නැතුව, හයියෙන් හුස්ම ගන්න නැතුව, හෙමින් හුස්ම ගන්න නැතුව ඔයගොල්ලෝ ආස්වාසයයි පාස්වාසයයි තමන්ගේ කයේ ස්පර්ශ වෙන එක ගැන සතියෙන් හිටියොත් ඒ ඉන්න වතාවක් ගානේ වරදින් නැතුව ආස්වාසයයි පාස්වාසයයි සතියෙන් තේරුම් ගන්න නැත්නම් සතියෙන් ග්‍රහණය කරගන්න අවස්ථාවකදී ඔයගොල්ලන්ගේ වායාමය සම්මා වෙනවා. ඒ කියන්නේ නූපං අකුසලුත් නැහැ. උපං අකුසල නැහැ. එහෙනම් අපේ සමාධියක් නැහැ කියන්නේ අපේ සිහි කල්පනාවේ දීකට යෙදිලා නැති එකයි. දැන් ඔයගොල්ලන්ගේ උත්සාහය තියෙන්නේ හොඳින් බණ තේරුම් ගන්න. මේක සමාධි මට්ටමේ ආකුසලය. එහෙම නේද? හොඳින් බණ තේරුම් ගන්න කරන උත්සාහය සීල මට්ටමේ තියෙන කුසලයක්. දැන් මේ සීල මට්ටමේක අපි සමාධියට ගෙනියනවා. ඔය අඩුව තියෙනවා. නේද? නැවත හිතලා බලන්න. අපි අඩුව තියෙන්නේ දැන් තියෙන උත්සාහය හොඳයි. නරක එකක් නෙවෙයි සම්මා නෙවෙයි. මේක සම්මා වෙන්නේ වඩන ධර්මයක් බවට බුදුහාමුදුරුවෝ පෙන්වන වඩන ධර්මයක් බවට හැරුණාම. රකින්න ධර්මයක් බවට හැරුණාම නෙවෙයි. ඒ වඩන ධර්මවලදී එකක් තමයි මම පැහැදිලි කරේ ඔයගොල්ලන්ට හරියම ලේසියි තමන්ගේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඔයගොල්ලන්ගේ වායාමයක් සම්මා වෙනවා. සතිය සම්මා වෙනවා. ඔයගොල්ලෝ මෛත්‍රිය මෙනෙහි කරන්ද වායාමයේ සම්මා වෙනවා සති සම්මා වෙන්නේ. ඒකයි සතිපට්ඨාන භාවනාවල තියෙන විශේෂත්වය. සතිපට්ඨානයේ තියෙන ඕනම භාවනාව කරනකොට වායාමයක් සම්මා වෙනවා සතියක් සම්මා වෙනවා. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට සරලව තමන් කරගෙන ගිය භාවනාවේදී උස්ම ගැන අවධානයෙන් හිටියද ඒ අවස්ථාවේදී ආස්වාසය පාස්වාසය ගැන වරද්දක් නැති ඉන්නකොට සම්මා වායාමය හරියනවා. සම්මා සතියක් හරියනවා. ක්‍රම අයද නැතුව වෙන ක්‍රමයකින් මේක හරියන්නේ වෙන භාවනාවක් කරනවා නම් සතිපට්ඨානෙ ඒත් හරි දැන් අපි සරලව කිව්වා බණ ඇහුවා කියලා හරියන්නේ නැහැ දන් දුන්නා කියලා සම්මා වායාමයක් නැහැ සම්මා සතිය නැහැ මේක තමයි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ අද දවසේ ගත්තත් දැන් දෙවනි දවසේ මේ ධර්ම දේශනාවේ ඉතිරි කොටස ඊගාවා සතියට කියන්න වෙනවා මේ දවස් වෙනකොට සම්මා වායාමයේ වටිනාකම අපි පැහැදිලි කරනවා. ඒතර වායාම සති සමාධි කියන ඒවා වඩන ධර්ම වඩන්නේ කොහොමද කියලා නැවත නැවත අපි සාකච්ඡා කරමු. මෙතන තමයි ධර්මයේ රහස මේක තමයි ඉගෙන ගන්න ඕන අංග මේ තුන හරියට ඉගෙන ගත්තාම අනික් අංග දෙක ඉබේ ලැබේ. අපි මහන්සි වෙන්නේ වෙන පැත්තකින්. වාචා කම්මන්තා ජීව සම්මා කරලා ධිට්ඨිය ඉබේ ගන්න. මෙහෙම බෑ. මේ මැද තියෙන වායාම සති සමාධිය තමයි ධර්මයේ රහස මේ රහස අපි निराකරණය කරගන්න ඕනේ. අපි ලබන සතියේ මේ ටික නැවත පැහැදිලි කරගමු. මේ සතියේ උත්සාහයක් ගන්න මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. නැත්නම් තමන් කරපු ඕනම භාවනාවක් මේක තේරුම් අරගෙන සතිය තුල කරන්න මහන්සි වෙන්න.